අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම සාකච්ඡාවේ අපේ ඉදිරිසරණවන 169 වෙනි භාවනා වැඩමුළුවේ. ඉතින් අද පළවෙනි දවස නිසා විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවේ පළවෙනි දවස නිසා මම පොඩි විනාඩි ස්වල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේකේ පොඩි සංවිධානය පිළිබඳව නැත්තම් හඳුන්වා දීමක් කරන්න කාරණා තුනක් තමයි මම මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පළවෙනි කාරණාව ඇතුළතත් කාරණා තුනක් තියෙන නිසා පටලවා ගන්න එපා. එක තමයි පළවෙනි කාරණාව තමයි මේ වෙනකොට මේ ශාලාවේ ඉන්න සියලු දෙනාටම නිස්සරණ වනේ වෙනුවෙන් සත්කාර නැත්තම් කාරණා තුන සම්පූර්ණ කරලා තියෙනවා. එකක් තමයි පිරිස සීලයක පිටලා තියෙනවා. අපි නැත්තම් අවම උපෝසත තාංග සීලේ සමාදන් කරලා තියෙනවා. දෙක පිරිසට මේ වැඩමුළු ඇතුළත කරණ තියෙන ඇවතුම් පැවතුම් පිළිබඳව එහෙම නැත්නම් චර්යාපද්ධතිය පිළිබඳව ඔක්කොටම දැනුවත් කරලා තියෙනවා. තුන භාවනා කරන වෙලාවල් වල අපි සාමාන්‍ය සම්මත වශයෙන් කියනවා ඉඳගත්තුම කොහොමද භාවනා කරන්නේ කියන එකට කමටහන් දීලා තියෙනවා. සක්මන් භාවනා කරන්නේ කොහොමද කියන එකට කමටහන් දීලා තියෙනවා. එතකොට අපි එදිනදා ජීවිතයේ වැඩමුළුවක නේවාසිකව ඉන්නකොට කොහොමද අපි දවස ගත කරන්න ඕනේ එතෙන්දී කොහොමද සතිය පිටවන්නේ කියලා කමටන් දීලා තියෙනවා. ඉතින් කාට හරි ඒ තීලයේ පිළිබඳව හරි නිසන්වනේ මේ වැඩමුළුවේ ඉන්නකොට තියෙන නීති පද්ධතිය, චර්යා පද්ධතිය පිළිබඳව හරි කමටහන් පිළිබඳව හරි ප්‍රශ්න තියෙනවනම් ඒක තමයි අපි මේ ධර්ම සාකච්ඡාවේ බලාපොරොත්තු වෙන පළවෙනි කාරණාව. නිසා කාට හරි ඒවා පිළිබඳව ප්‍රශ්න තියෙනවනම් එක්ක වැඩමුළු නායකත්වයෙන් අහන්න නැත්නම් ඔය ධර්ම සාකච්ඡාවෙන් අහන්න එක එකනා කතා කරන්න එපා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡා කිරීම නිසා එකිනෙකනා කතා කිරීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. උනාට වෙන්නේ නැහැ වැඩි. කවුරක්වත් දන්නේ නැහැ. අයිය සිල් සමාදන් කරවන්නේ මොනවද කියන එක දන්නේ නැහැ. ඒක නිසා අනික් කෙනෙකුට කරදර කරන්න එපා. මේ වැඩමුළුවේදී ප්‍රශ්නක් වශයෙන් ලියලා දාන්න. කමටහන තේරෙන්නේ නැත්නම් මේ Nissan වණෙන් වෙච්ච සත්කාරය සම්පූර්ණ වෙලා නැහැ. ඒකට අපි Nissan වණේ වගේ කියන්න ඕනේ. කරුණා කළා මතක් කිරීමක් කරන්න. මට මේ මේක නම් තේරෙන්නේ නැහැ. මම තුන්වෙනි එක මේ තියෙන නීති ඇයි මේ නීති දාලා තියෙන කියන එක අහන්නේ. අපි වැඩ 168ක් කරලා වැඩමුළු තමයි මේ නීති දාලා තියෙන්නේ. ඉතින් හැම එකටම නිදාන කතාවක් තියෙනවා. කාට හරි මේ නීති පිළිබඳව අපහසුාවක් තියෙනවනම් එහෙම නැත්නම් සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවනම් මත ප්‍රකාශ කරන්න තියෙනවා ඒ අනුව තමයි අපි ඉදිරි වැඩමුළු ඔක්කොම සංවිධානය කරන නිසා කාගෙත් මතවලට අපි කර කරනවා. එසා කාට හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ඇයි මේ වැඩමුළුවට මේ නීති දාලා තියෙන්නේ කියලා, චර්යා පද්ධතියක් කියලා කරුණාකරලා අහන්න. ඒක එක. දෙක තමන් භාවනා කරගෙන යනකොට දීලා තියෙන උපදේශ තේරිලා සීලෙක පිළිහිටලා මේ කාලසටහන හැටියට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. පරියන්කේ ඉනකොට ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. සක්මණේ ඉනකොට දැන් ඉදිරියට වැඩ කරනකොට ඒ ප්‍රශ්නත් අපි මේ වෙලාවේ විමසනවා. ඒකට අපි සිංහලෙන් කියන්නේ කමඨහං සුද්ධ කරනවා කියල. භාවනා කරනකොට මතුවෙන කමඨහං. ඉතින් නිසන්මණේ විතරක් අපි 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දිගටම කමඨහං වාර්තා සුද්ධ කිරීම කමඨහං සුද්ධ කිරීම කරන පොදුවේ. වෙන කිසිම තැනක ඒක කෙරෙන්නේ නැහැ. ඒකට අපිට ගොඩක් ආනිසංස ලැබිලා තියෙනවා. කීප දෙනෙක් නම් අපහසුටපත් වෙලා තියෙනවා අපිට පුද්ගලිකව හම්බෙලා කතා කරන්න ඕන කෙනෙක්. ඉතින් මේ 100කට විතර වැඩමුළුව සකස් කරනකොට අමාරුයි එහෙම අපිට ඒ එක එකනට වෙලා දෙන්න. ඒ නිසා අපි දෙවෙනි කාරණාව සම්පූර්ණ කරගන්නවා මේ පැය ඇතුළත කාට හරි ප්‍රශ්නක් තියෙනවනම් ලිඛිතව ලියලා දානවා කමටහන් සුද්ධ කිරීම. තුන අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවලියක් පටන් ගන්නවා. ඉතින් මේ දේශනාවලදී ප්‍රශ්න අහන්න දෙන්නේ නැහෙනි. ඒ නිසා කාට හරි මේ දේශනාවේදී කියවෙන දෙයක් තමගේ කමටහඬ විරුද්ධව නම් වැටෙන්නේ නැත්නම් ඒකත් ලියලා දාන්න ප්‍රශ්නයකට එතකොට අද නෙවෙයි හිට ඉඳලා ඉවත් වෙනවා. එතකොට අර මූලික කාරණා තුන පිළිබඳව හෝ තමන්ගේ භාවනාව පිළිබඳව හෝ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ධර්ම දේශනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට දාපුවාම ඒ ප්‍රශ්න අපි නිර්නාමිකෝ කියවන. කවුද කියලා අපි දන්නේ අපි ඒවට පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් උත්තර සපේනවා. යම් හේයකින් ඒ ලියලා තියෙන ප්‍රශ්න පිසුදු නැත්නම් විතරක් අපි ඒකේ නා ආමන්ත්‍රණය කරනවා කැමැති දෙයකේ වේලාවෙදීම කියලා තියෙන අකුරු තේරෙන්නේ නැත්නම් හෝ අදහස තේරෙන්නේ නැත්නම් ඕක කියව ගන්න බැරි නම් අපි මේ වෙලාවේදී කට උත්තර කරන ප්‍රශ්න විසඳලා දානවා. ඒ වෙලාවේදී ඉදිරියපත් වෙන්නේ නැත්නම් අපි ඒක නොසලකා හරිනවා ප්‍රශ්නේ. ඊට අමතරව කාට හරි ලිඛිත ප්‍රශ්න හමාරු වුණාට පස්සේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් අපිට අත උස්සලා සංඥා කරුවොත් අපි මයික්‍රෝ මයික්‍රෝයක් දෙනවා අතට. එයාට එතකොට කතා කරලා කියන්න පුළුවන්. ඒ ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට අපිට මට මෙන්න මේ වගේ ප්‍රශ්නක් තියෙනවා ඒ වුණත් ඒ ප්‍රශ්න Tamange භාවනාවට දාලා මේ කරන විවස්ථාවට අදාළ සහ ධර්මදේශනට අදාළ ප්‍රශ්න මිස අනික් ප්‍රශ්න ගන්නෑ. ඒකට හේතුව එක එකන ගුරුවරු ගැන සහ එක එක භාවනා පිළිබඳව කතා කරන්න යෑමෙන් අලි අවුලක් පද තියෙනවා. ඒ නිසා අපිට මට උපදෙස් ලැබිලා තියෙනවා. වෙන ගුරුවරු ගැන කතා කරන්න යන්න එපා වෙන භාවනා ක්‍රම ගැන කතා කරන්න යන්න එපා අපි ක්‍රමයක් දීලා තියෙනවා. ඒකෙන් පිට ගිය ගම ප්‍රශ්නේ අල්ල විසිකොලනවා. එතකොට අපිට 100කට යන්න ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා කාට හරි එහෙම අපිව කියලා තියෙන ඇඳලා තියෙන ඉර දෙකෙන් පිට ප්‍රශ්න තියෙනවා නම් දාන්න එපා. අපි සාකච්ඡාවට ගන්නෑ. අපි සාකච්ඡාට ගන්න මෙතනදී දීලා තියෙන කමටහන් වඩනකොට මෙතෙන්දී මතුවෙන ප්‍රශ්න ගැන විතරයි. මෙහිදී දේශනා කරන ධර්ම දේශනානුව ප්‍රශ්නයක් Tamanට වැටහිලා ඒක විතරයි. එහෙනම් අර පොතේ මෙහෙම තියෙනවා මේ ආමතුරු මෙහෙම කියනවා ආර ක්‍රමේ තියෙනවා කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ නොවේ. නමුත් අපි මෙතෙන්දි සාකච්ඡාට ගන්න නැහැ. මොකද හේතුව එතකොට මෙතන නැති කෙනෙක් ගැන කතා කරලා අපි අනවශ්‍ය පටලවිල්ල පටලව ගන්න. ඒක මම විශේෂයෙන්ම මේ වැඩමුළු 100 ගාණෙන් පවත්වාගෙන ආපු චර්යාවක්. anu ගොයන ගුරුවරු කරන භාවනා මේ කරන්නත් එපා. ඒව පිළිබඳ වෙන ප්‍රශ්න වලට මෙහෙන් උත්තර දෙන්නෙත් නැහැ. අපි මන් දන්නෙත් නැහැ. එතකොට අපේ අවධානය පිට යන නිසා අපි අර සතහන් කරලා තියෙන ඊට දෙක මැද යන්නේ. දෙපා වේලක ගමන් කරන කෙනෙක් වගේ. ඉතින් ඒ ටික විතරයි මට අද මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඒක මතක් කරාට පස්සේ අපි වෙලා ගන්නවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමට. ඒ නිසා ඉදිරිපත් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අපේ පළවෙනි මේ 169 වෙනි වැඩමුළුවේ මේ පළවෙනි මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භය ලැබලා දෙන විදිහට අපි ප්‍රීතිලක් මාත්‍ය ඉල්ලා සිටිමු. අවසරයි අපි හඳුන්නේ. අද 169 වන භාවනා වැඩමුළුවේ මෙහෙණින් වහන්සේලා පස් නමක් ඇතුළුව යෝගීන් යෝගිනීන් 52 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම යෝගීන් 20 දෙනෙක් සම්බන්ධ වෙනවා අද දවසේ. එම නිසා මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. පළවෙනි ප්‍රශ්නය 13යි 2යි 2018 වෙනි දින පස්සරු 3යි 15 සිට පස්සරු 4යි 15 දක්වා ආනාපාන සති භාවනාව මම වැඩුවෙමි. එෙහිදී ආනා භාවනාවේදී නාසයේ උඩු පුඩුවේ ගෑවේ ඇතුල් වුණා. මට මනාව තේරුණා. පානා භාවනාවේදී උඩු උඩු තොලට උඩින් නාස් පුඩු දෙකේ ගෑවි යනවා දැනුණා. ගරු ස්වාමින් වහන්සේ මේ භාවනාව වැඩිමෙන් ඵලය විස්තර කර දෙන්න. සක්මන් භාවනාව වැඩිමේ වැඩිමෙන් ඵලය ප්‍රතිඵලය විස්තර කර දෙන්න. සක්මන් භාවනාව දින අඩි 96ක් පමණ දිග අඩු 96ක් පමණ කාමරයේ ඇවිද්දෙමි. මෙහිදී යෝනිසෝ මනසිකාරය උඩට පහළට ඇවිද්දෙමි. ඇවිදින විට විටම දකුණ යනුවෙන් සිහියෙන් නොතුව සිහිපත් කරමින් ඇවිදීමෙන් ධර්මයට අනුව මට ඇතිවන ප්‍රතිඵල වඩ වඩාත් විස්තර කර දෙන්න. ලියවිල්ලේ කියවිල්ලේ දෙකේ දෝෂ තියෙනවා. ආනා භාවනා, පානා භාවනා කියලා වගේ ලියලා තිනවා. ඒක සාමාන්‍ය පාවිච්චි කරන දේවල් නෙවෙයි. ඒ වගේම කියවන එකෙත් අඩුපාඩුකම් තියෙනවා. කෙසේ නමුත් මේ කියලා තියෙන්නේ මේ භාවනා කරන එක මේ ආනාපාන සති භාවනා හෝ සක්මන් භාවනා කරන එක ආනිසංසදායකද මොකක්ද ආනිසංස කියලා. ඉතින් ඒක මේ මූලික ප්‍රශ්නයක්. ඕක නොකෙරුවා නම් හිත කොහෙද තියෙන්නේ කියලා හිතන්න එච්චරයි හිතන්න තියෙන්නේ. ආනාපානේ නොහිටින්න හිත කොහෙද තියෙන්නේ? තද්නි කර කෙලෙසක. ඒක නිසා ප්‍රතිඵල නෙවෙයි තියෙන්නේ. නොහිට නොකෙරුවා නම් වෙන අකුසල් ටික නැති වෙන එක. සබ්බපාපස්ථා කරනම් වෙනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොටම හොඳලා තියෙන ආර්ථික සමාජයේ ප්‍රතිඵල. ඉතින් ප්‍රතිඵල වලට ගියාම ඉල්ලුම සැපෙම නීතියට තමයි කටයුතු යන්නේ. ඉතින් කොයි එකටත් හෙට්ටු කරනවා මැනලද පුතේ කිරි දුන්නේ මාන උඹට කියලා තමයි ඉතින් අම්මට අහන්න වෙන්නේ. මොකද අම්මට මොනවාර දෙන්නත් අපි මැනලයි දෙන්නේ. නමුත් අම්මා දෙනකොට දුන්නේ එහෙම දෙලා නෙවෙයි. ඒ නිසා භාවනා නොකළොත් ඒ වෙලාවේ හිත මොකද්ද කියලා හිතන්න ඒක දැන් යන්තම් බේරුණා. දැන් අපිට මධ්‍යස්ථ අරමුණක කෙලස් නැති අරමුණක හිත පවත්වා ගන්න පුළුවන් වුණා. ඒක නොතේරෙන භාවනා යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි. ඒක හැටි. මොකද ඒක හොඳටම තේරෙන උත්තරමයි තමයි සරුවචනාංශික කියන්නේ. ඉතින් සරුවචනසේ දාන්න දහංගට දාලා කියනවා හිත බේරගනිල්ලා. හිත බේරගන්න මෙන්න මේ අරමුණේ හිත තියාගන්න. ඒක ලියලා මෙච්චර වෙලා මට ඒක කරගන්න පුළුවන් වුණා කියලා ප්‍රසිද්ධියේ සභාවක් කියන්නේ. ඒක ලොකු ආඩම්බරයක්. නමුත් ඒක ලැබෙන දේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ නොකෙරුවා නම් ආවස්තික වශයෙන් අපි කරන්න තිබුණු රාග ద్వේෂ මොහ රාශියක් නූපන්න කුසල් රාශියක් නොයිපද වීමේ කලාව ඉගෙන ගත්තා. ඉතින් මේක තවදුරටත් කළ හැක්කක් නම් කරුණා කරලා වැඩි වේලාවක් මිලත් වැඩි සතුටින් මිලත් වැඩි ආඩම්බරව මේක දිගට කරන්න කියන එකයි ධෛර්ය කිරීමක් වශයෙන් කරන්න තියෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආධුනික යෝගාවචරයෙක් වෙමි. මම එළඹ සිට සිහියෙන් යුතුව මම මෙතනයි සිතමින් භාවනාවට අවතීර්ණ වී සිත එකඟ වූ පසු ආනාපාන සතියට යොමු වන විට මගේ ස්වභාවික ශ්වසනයට බාධා සිදුවනවා. එවිට මම કૃතිමව හුස්ම ගැනීමට මට કૃතිමව හුස්ම ගැනීමට සිදුවනවා. ස්වාභාවික ශ්වසනය කිරීමට උත්සාහ ගත්තත් එය අපහසුයි. ඔබ වහන්සේගෙන් කාර්නික පිළිතුරක් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. ඒ કૃතිම වෙන්න අරින්න ප්‍රශ්නයක් නෑ. තමයි કૃතිම කරන්න ඕන කමක් නෑනේ. වෙනවනම් ඒක ඒ ඒ වෙච්චි કૃතිම වෙන බව දැනගෙන එහි සතිය පිහිටවන්න පුළුවන්ද කියලා බලන්න. සතිය පිහිටවපුවාන් ඒක ස්වභාවයෙන්ම ස්වභාවයට වැඩෙනවා. එනිසා કૃතිම වුණාට ප්‍රශ්නයක් නැහැ. કૃතිමව කරන්නේ නැත්නම් මේකට කියනවා ආයාස කරෙන් කරනවා කියලා. හිත හුස්ම ආයාසයෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. ආයාසයෙන් කීයක් සතියෙන් ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ඉබේම තමයි තේරෙයි හිත ස්වභාවික වෙනවා. ආය ස්වභාවික කරණයක් කියලා කරන්න බෑ. કૃතිම කරන එක වළක්වන්න ක්‍රමයක්වත් නැහැ. ඒක බාර ගන්න. බාර ගන්න බලන්න මේ වගේ કૃතිම කෙරුවත් හුස්ම රැලි කීයක්, තප්පර කීයක්, විනාඩි කීයක් Tamanට ඒ ආයාසයෙන් කරන හුස්මේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක තමයි තේරුම් අරගන්න තියෙන්නේ මේකම සක්මනේදිත් වෙනවා. ඒ වුණත් කමක් නැහැ. ආයාසයෙන් සක්මන් කෙරුවත් කමක් නැහැ. බලහත්කාරයෙන් නිකන් ඇවිදිනා වගේ දැනුත් කරන පියවර කීයක් සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ ගාන වැඩෙනවා නම් හුස්ම රැලි ගාන වැඩෙනවා නම් සක්මන් කරනකොට සක්මන් වාර ගන්න වැඩෙනවනම් එහෙනම් ඉක්මනට මේක ස්වභාවික වෙනවා. ඒ මොකද ඕනම කෙනෙක් ඕනම උපකරණයක් අන්තරයක් පාවිච්චි කරන්න ගියාම કૃත්‍රිම ගතියක් එනවා. ගොඩාක් කල්යනමයි કૃත්‍රිම ගතිය නැති කරන්නේ. ඉතින් ඒකට කරන්න දෙන්නේ නැවත නැවත කිරීමෙන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් අතරමැදට අපි දානවා કૃත්‍රිම හරි කමන්නේ සතියෙන් එළඹ සිටි සීයේ අපිට උස්ම ගියක් ගන්න පුළුවන්ද කියලා බලනකොට ඒක තමයි කෙටි මුත්‍රේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සිත ඒකාග්‍ර බවට පැමිණේ. ඉන් අනතුරුව පරයන්ක භාවනාව සඳහා යොමු වෙමි. එහෙත් මද වේලාවක් පරයන්ක භාවනාවේ නියුතු වන විට අධික ලෙස නිදිමතක් හටගනී. මේ වළක්වා ගැනීමට කල යුත්තේ කුමක්දයි වදාළ මැනවි. ත්වන් සර්ණයි. ඔව් ඒකක් කලාවට පරයන්කේදී නිදිමත එන්න තියෙන ඊට වැඩිය සක්මනට වැඩිය. ඒ නිසා හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. එතකොට මේක ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා. දෙක මේ නිදිමතට පෙළඹෙන්නේ අරමුණට මූණට මූණ දැම්මට පස්සේ. ඒ නිසා අරමුණට මූණට මූණ දාගෙන ඉන්නකොට මතක තියාගන්න තව ටිකකින් නිදිමත එන්න පුළුවන් කියලා ලෑස්ති වෙලා ගියොත් නිදිමතට මූණ දෙන්න ලෑස්ති වෙලා ගියොත් එනම අඩුයි. නිදිමත කියන්නේ කෙලෙස් අඩු තත්යක් වෙන්න ඉඩ තියෙනවා. කෙලස් තියෙනකන් අපිට කවදාකවත් නිින්ද යන්නේ නැහැ. කෙලෙස් අඩු වෙනකොට නීරස වෙලා කම්මැලි වෙන නිසා අපිට මේ නිදිමත தත්වයට අවදි වෙන්න පුළුවන් නම් අපිට ඒක භාවනා ආනිසංශයක් වෙනවා. හිත එකලස් වෙනකොට හිත නිදර වැටෙනවා. එතකොට මර සාමාන්‍ය සත්‍ය ප්‍රමාණයට වඩා දෙගුණතර දෙගුණතර වෙච්ච සත්‍යකින් බලාන හිතුවොත් දැන් මේ නිදිමත කියන්නේ හිතේ රාගේ නැහැ. හිතේ ද්වේෂය නැතිවීම. ඉතින් ඒක බුද්ධියකට එන්න නම් ඒක Tamanට බුද්ධි විඳින්න නම් ඒකට නිදි නින්දට නොවැටි එක අත්විඳින්න වෙනවා. අත්විඳින්න ලොකු සාමිනාස අපිට කිව්වේ එකයි තියෙන්නේ ලෑස්තිලා යන්න. මේ නින්ද කියන්නේ කෙලෙස් සඩු සත්වයක්. අන්නේ කෙලෙස් සඩු සත්වයට ගියාට බුද්ධි විද්ද නැත්තම් අපරාධයි. ඒක නිසා බුද්ධියට ගන්න, තේරුම් ගන්න නම් ලෑස්තිලා යන්න මෙනෙහි කිරීම කරන්න. උපක්‍රම තුනක් තියෙනවා සක්මන්ට ඉස්ස පරියන්කට ඉස්සලා සක්මන් කරන්න. දෙක ලෑස්තිලා යන්න. තුන ඒතියෙදි නිදිමත එනවනම් නිදිමත නිදිමතයි කියලා. ඕ නැත්නම් තමන් කරන්නේ ආස්වාස් ප්‍රසවාසය නම් මෙනේ අරමුණ ආස්වාස් වාසයෙන් ප්‍රසවාසයෙන් මෙනේ කිරීමෙන් හෝ නිදිමතට මුහුණ දෙන්න පුළුවන්. ඒ මේ උපක්‍රම තුන තමයි මතක් කරන් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ යෙදෙන යෝගිනියක් වන මා පර්යංක භාවනාවේදී මාලද අත්දැකීම් මෙසේ වේ. පර්යංකේදී ඔබ වහන්සේ විසින් දුන් උපදේශ අනුව මා දැන් මෙතන යන්න මෙනෙහි කරමින් හොඳින් පට්ටල උනේමි. සිතවිලි වලින් තොරව දෙනෙත් පියාගෙන සිටීමේදී සුළු වේලාවකදී හුස්ම රැල්ල හඳුනා ගැනීමට හැකිවිය. නාසිකාග්‍රයට සිත යොදවා භාවනාවේ යෙදුණෙමි. භාවනා අරමුණෙහි සිත යොදවා ගැනීමට හැකිවන්නේ සුළු වේලාවකි. නොයෙකුත් බාහිර අරමුණු කෙරෙහි සිත යොමු වේ. ඒවා හඳුනා ගැනීමටද හැකිවේ. කොතෙකුත් භාවනා අරමුණෙහි සිත යද වූවත් ස්වල්ප වේලාවකින් සිත වෙනස් වේ. ඒවා සිතුවිලිසේ හඳුනාගෙන බැහැර කලත් නැවත නැවත එම తත්වය ඇතිවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ தત્ත්වය පහදා භාවනාවට සිත යොමු කර ගැනීමට මාහට කාරුණික උපදෙස් දෙනමෙන් ඉල්ලා සිටිමි. ආසනයේ ඉරියව්ව වෙනස් නොකොට විනාඩි 45ක් පැයක් පමණ කාලයක් සිටිය හැකිය. සක්මනේදී මේ தત્ත්වය ඇතිවන්නේ ස්වල්ප වශයෙන්. ඔබ වහන්සේට නිරෝගී සුවයත් මගපල අවබෝධයත් ලැබේවා. සාදු සාදු සාදු. එතන සක්මනේදී හිතවිලි වල බාධා වෙනවා අඩුයි කියන වගේ තමයි ලියවිලා තියෙන්නේ. නමුත් එහෙමනම් ඒක ඒ විදිහටම ලියලා වාර්තා කරනවා නම් හොඳයි. කෙසේත් අවධානය යොමු කරන්න කියන්නේ ඉඳගෙන කරන භාවනාවේදී. ඉතින් ඉඳගෙන කරන භාවනාවේ හිත පිට යන බව දන්නේ අපිට දැක්කන්න ලැබෙන්නේ අරමුණකට හිත යදුවොත් විතරයි. එහෙම නැත්නම් හිත තියෙන 100%ක්ම පිට දන්නේ දැන් අඩු ගානේ වරින් වර අරමුණට එන බව දන්නවා. බොහෝ විට හිත පිට යන බව දන්නවා. ඒ මොකද අපි භාවනා කරන නිසා, සත්‍යමත් වෙන නිසා. අපිට අරමුණක් තියෙන නිසා ඒ නිසා මතක තියාගන්න අපි මේ දවසයි දෙකයි තුනයි මෙහෙම කරගෙන යනකොට අර පිටට යන ප්‍රමාණය අඩුවීමක් සහ ඇතුළේත අරමුණේ රඳාපවතු ප්‍රමාණය පුංචි වැඩිවීමක් තියෙනවා නම් එච්චරමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. පිට යන එක නැතර කරන්න බෑ. ඒ නිසා අපි බලන්න වැඩි වැඩියෙන් හිත යොදවලා මනස්කාරය පවත්තලා මෙනෙහි කරලා වීර්ය කරලා අරමුණේ හිත පාත්‍රණ කියන්නේ හිත පිට ගියත් ආපහු ආවට පස්සේ හිත පිට ගිය ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව මම දැන් ආයේ අරමුණට ආව මම තව ටිකක් තව ටිකක් වාර ගාණක් මූල කර්මස්ථානේ පිම්බීමයි පිළිබඳ මූල කර්මස්ථානේ ඒකේ පවත්තන්න. ඒ විදිහට ලැබෙන ලැබෙන වෙලාවේ මානසිකාරය යොදලා විතර්කයේ යොදවලා වීර්ය යොදලා අරමුණට හිත දැමීමේ ඒක වැඩි කර ගැනීම මිස හිත පිට යාම නැතර කරන්න වෙන උපක්‍රමයක් නැහැ. නමුත් හිත පිට අනේකවත් දැක්ක එක භාවනා ලැබෙන පළවෙනිම ප්‍රතිඵලය. ඉතින් උඟ දෙනෙක් මේක ප්‍රතිඵලයක් වශයෙන් දකින්නේ නැත්නම් උත්තරයක් වශයෙන් දකින්නේ ඒකවල දකින්නේ ප්‍රශ්නයක් වශයෙන්. ගෙදර ඉන්නකොට 100%ක්ම විතර ඒක ප්‍රශ්නයක් නැහැ. මෙහාට පස්සේ ටික වේලාවක් හිත තියෙනවා උඟ වැඩි වේලාවක් හිත පිට. ඒ බවවත් අපේ හිතේ තියෙන මේ කීවානාහන ගතියවත් දැනගත්තේ භාවනාවට ආපු නිසා අන්නේ දැන ගැනීම ආනිසංසයක්ද නැත්නම් කරදරයක්ද උත්තරයක්ද ප්‍රශ්නයක්ද කියලා ඇහුවොත් හුඟ දෙනෙක් හිතන්නේ ඒක ප්‍රශ්නයක් කරගෙන. ප්‍රශ්න නෙමෙයි මේක උත්තරයක්. අපි භාවනා කරන නිසා තමයි අපේ හිත පිට යන බව හරි දන්නේ. ඒක නිසා පශ්චාත්තාප නොවි ලදලද වෙලාවේ අරමුණේ වැඩි මෙනෙහි කිරීම එහෙම නැත්නම් වීරිය කිරීම තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. අනිතක වැඩමුළුවේ පළවෙනි දවස් නිසා මේක ටිකක් සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙකුට ටික දවසක් යනකොට පරිසරයේ ගැළපුණොත් හිත යන ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාස කිරීමේදී උණුසුම් සිසිල් ආදී වශයෙන් 11 ආකාරයේ අධ්‍යක් ඇත්තෙමි. පිම්බීම හැකිලිම බලන අවස්ථාවවලදී එම 11 ආකාරයෙන්ම අධ්‍යක්ිය හැකිදයි කාරුණිකව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නෑ ආනපානෙ පේනවනේ එකක් පේන දේ හොඳටම ඇදී. ඒක නිසා හැම එකෙම බලන්න ඕනේ. අරක හොඳට හිතට වද ගන්න. එතකොට අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට ආකාර පරිවිතක්කේට අනිත්‍යක වැටෙයි. එකක් තේරුම් කරලා පැත්තක තියලා තව එකක් අල්ලන්න යන්න එපා. පුරුදු වෙච්ච ක්‍රමයට ආනාපාන කීකරු වෙලා තියෙනවනම් වැඩි වේලාවක් ආනාපාන හිත පවත්වා බිම්බි මැකිලිම ගැන හිත කරදර ගන්න එපා. ගැනීමෙන් තමයි අපි මේ සංසාරය බෝ කරලා තියෙන්නේ. අපිට ඕන කරන්නේ පුළුවන් තරම් එක අරමුණක බොහෝ වෙලා හිත පවත්වා ගැනීම. එහෙම නැත්නම් මේ දන්න ශිල්පය අනුව බොහෝ අරමුණු අනුව හැසිරීම පස්සට කරතෑගි නමුත් මේ වෙලාවේ කරන්න බෑ. මේ වෙලාව නිසා වැඩි වේලාවක් මේ 11 ක්‍රමේ තේරෙනවනම් ඒ අනුව වැඩි වේලාවක් ආනාපාන හිත පැවැත්වීම පිළිබඳව උනන්දු වෙන්න සාදර වෙන්න ක්‍රමසා විදිය යොදන්න. වෙන වෙන අරමුණු දාගත්තොත් වෙන්නේ මේ පිහිය මේ කැමුම් දැල්ල නැති වුණා වගේ හරියට මොහාත නැති වුණා වගේ. ඒ නිසා ආනාපානෙ වැඩි වේලාවක් මේ අර්ථේ හිතපත්තණ්ඩ කියන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඇඟ කලාන්ත වන ගතියක්, විසිවන ගතියක් දැනේ. පර්යංක භාවනාවේදීද එකවර විසිවන ගතියක් දැනේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිමිට කොතෙකුත් උත්සාහ කළත් අතරමඟ නැවතේ. මට දැනෙන්නේ අස්වාස ප්‍රස් වාතයේ පමණයි. උදරයේ පිම්බීම හැකිලිම මනාව අවබෝධ වේ. ප්‍රස්වාස වාතයත් නාසය ආශ්‍රිතව කොහෙත්ම නොදැනේ. කාරුණික පහදා දෙන්න තෙරුවන් සරණයි. ඔය ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසආස හොයන්න කලබල වෙන්නත් එපා. පිම්බීම ඇකිලිම හොයන්න කලබල වෙන්නත් එපා. ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න. මම හිටගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි. මම ඇවිදිමින් නෙවෙයි. ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100%ක්ම ලකුණු ලැබෙනවා. ඒකට අතිරේක ලැබුණු තමයි ඉඳගෙන ඉන්න ශරීරය ඇතුළත හුස්ම පොද වැටෙයි. පිම්බීම හැකිලිම නිසා මේ ඇඳුමේ තැර වෙනව වැටෙයි. ඒක අතිරේක කර්ම. ඒ වැටේ නානාපානේ ප්‍රසවාසයේ වැටෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ආස්වාසයේ වැටෙනවා. ඒක දන්නවනේ මේක වෙන කෙනෙක්ට මේ ආස්වාද කරන්නේ මම්මයි කියලා. මේ මොහොතෙමයි කියලා. ඒ වැටෙන ආස්වාසයේ දිගේ යන්න. පිම්බීම ඇකිලි වැටෙනවා ඒකත් අතිරේක ලාභයකට ගන්න. හැබැයි ප්‍රධානම තමන්ගේ වැඩපොළ වැඩපොළ කර්මස්ථාන වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. එනිසා මේ ආන අපස්වාසේ වැටෙන්නේ නැති වෙලාවේ හෝ පිම්බීම හැකිලිම වැටෙන වෙලාවේ හෝ එහෙම නැත්නම් ඒනොත් පිට ගිය වෙලාවේ හෝ Taman ඉඳගෙන ඉන්න බව දන්නවද කියන එක වාර්තාකරනද කමඨාන සුද්ධ වෙලා තියෙන කෙනෙකු කියනනම් ওই ප්‍රශ්න ලියෙන්නේ නැහැ. ඒක දන්නේ එකක්. දෙක ඒ වෙනුවට පරීක්ෂා කරලත් නැහැ. ප්‍රසවාසය වැටෙන්නේ නැති වෙලාවම මඩු ගන්න ඉඳගෙන ඉන්න බව දැනෙනවද කියන එක පරීක්ෂා කරලත් නැහැ. තුන එවැනි දෙයක් වார்த்தාවට ඇතුල් කළ යුතු බව දන්නේ නැහැ. ඉතින් ඒ තුනම ඇත්තට මේ යෝගාවචරක ප්‍රශ්න නෙවෙයි. ඒක මේ කමටහන් දෙන අපේ ප්‍රශ්න. ඒ නිසා අපි ඒවට අනුකම්පා කරන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ආනපානෙ වැටුනේ නැතුව ප්‍රශ්නයක් නැහැ. පිම්බි මැකිලි වැටුනේ නැත්තත් ප්‍රශ්නයක් නැහැ. ආනපානෙ ආස්වාසය විතරක් වැටුණා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම වෙදී ඉඳගෙන ඉන්න බව වැටෙනවනම් Tamanට ලකුණු ලැබිලා ඉවරයි. ඒකේ සතුට තියෙනවනම් ඔහොම ප්‍රශ්නයක් කරගන්නේ ඒ සතුට තුළ ඉදිරියට යන්න බලන්න. එතකොට ලැබෙන ලැබෙන කොයි එකත් ලාභයට ගන්නවා මිසක් අංග සම්පූර්ණ ලැබෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඒක නිසා මේ ප්‍රශ්න නගන වාතාවරණයේ தත්ත්වෙදී අනිත් දවසේ බලන්න තමන් ඉඳගෙන ඉන්න බව වැටහීම තියෙනවා නම් ඒක ප්‍රමාණවත් කියලා හිත හදාන ඉදිරියට එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව හුස්ම වැඩිම හෙවත් පිම්බීම හැකිලිම යන කාරණාවලින් තොරවම සිත සංසුන් වන බව මට දැනේ. සමහර අවස්ථාවල මෙම සංසුන් බව ඇති නොවන අතර එවිට හුස්ම හිත යොමු කරනවා. නමුත් ටික වේලාවකින් හුස්ම වෙනුවට උදරේ පිම්බීම හැකිලිම මනාව ප්‍රකට වෙනවා. ඒ ඔස්සේ භාවනා කළ හැකි. අරමුණ පරිවර්තනයේ වෙනස් මා තැකිය යුතු ගැටලුවක්ද. පැයක් හෝ වැඩි කාලයක් භාවනාවට සිතා වාඩි වෙනමුත් විනාඩි 25ක් 30කින් එම කාලයේ ගත වී කාලය ගත වී ඇතැයි යන අදහස ඇවිත් භාවනාව නතර වෙනවා. අපේ අපේක්ෂිත කාලයම භාවනාවට යොදා ගැනීමට නොහැකි වීමෙන් කනස්සල්ලට පත්වනවා. මෙම தත්ත්වය මගහරවා ගන්නේ කෙසේද? පූජනීය ලොකු ස්වාමින් වහන්සේ මෙම කාරණා පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඔය ඉතින් පළවෙනි වාක්‍යව නැවත කියවන්න පටලවාගෙන තියෙන දැන අහුවෙනවා. හුස්ම ගැනීම හෙවත් පිම්බීම හැකිලිම යන කාරණාව හුස්ම ගැනීම හෙවත් පිම්බීම හැකිලිම කියලා කියන්නේ එහෙම එකක් කිසිම පොතක ලියලා නැහැ. හුස්ම ගන්නවා කියන්නේ එකක් පිම්බීම හැකිලිම කියන්නේ එකක්. ඒක වල පස්සේ කියනවා මේ විදිහට අරමුණු මාරු වීම හොඳද නරකද කියලා. ඉතින් පළවෙනි වාක්‍යෙමවත් තේරුම් අරගන්නේ නැහැ. මම මොකක් බලාගෙනද භාවනා කරන්නේ. ඉතින් ඒ නිසා ලියපෙකන කැමතිද අත උතන්න තමයි මේ භාවනා කරන්නේ අහුස්මෙද පිම්බීම හැකිලිමෙද කියලා. එහෙමනම් අපිට ඕන කියලා දෙන්න පුළුවන් පාර. දෙකම එක මල්ලේ දාගෙන ඊට පස්සේ අහනවා මම කෝකද ගන්නෙ කියලා. ඒ නිසා ඒක බේර ගන්න පට පට බේර ගන්න මුලදිම. කැමැතිද අත උස්සන්න නැත්නම් අපි ඒක අනිත් දවසට ලියලා දාන්න පිරිසිදු කරලා මයික් එක පිටත් කරන්න. ස්වාමීන් වහන්සේ මම ලියලා අදහස් කලේ මම ලියලා තියෙන්නේ හුස්ම වැටීම හෝ පිම්බීම හැකිලිම ගැන කාරණාවලින් තොරවම කියලා තියෙන්නේ. ඒක මගේ අත්අඩංගු වල ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් ඒක නිසා ඇයි මේ දෙකක් කාරණා දෙකක් විශේෂයෙන් මතක් කරන්නේ. මේවා නැතුව මගේ හිත සමාධි වෙනවා. ඔය ඒ වගේ දෙකක් නෙවෙයි ලෝකයක් තියෙනවානේ. ඇයි මේ දෙක මේ එක්ක එකක් කියනවනම් ඔන්න හිතා ගන්න බුලා මේ මූල කර්මත්තානේ කතා කරන්න කියලා. එතෙන්දී කියනවා ආනපානෙ හෝ බිම්බිම හැකිලිම. කිසිම දෙයකින් තොරව හිත සංසුන් වෙනවා. ඊට පස්සේ සමහර අවස්ථාවල ඒ වගේ වෙන්නේ නැහැ මට. විනාඩි 15 කිසා ගියා. ඒ තතර එන්න බැරි වෙනවා. එතකොට මම අදහස් කරනවා මොකක් හරි අරමුණකටම යන්න ඕන කියලා. ඒ අරමුණ මොකද්ද කියන එක තමයි මම ඔය අහන්නේ. මම එතකොට ආස්වාද ප්‍රස්වාස හොස්පිටල්ලට හිත යොමු කරනවා. ඒක ටිකක් වෙලා කරන යනකොට ඉබේම වාගේ ඒක අමතක වෙලා පිම්ම හැකිලිමට පරිවර්තනය වෙනවා. ඔව්. එතන වැරද්දක්ද කියලා මට දැනගන්න ඕනේ. ඒ දෙකම නිසා හිත පිට යෑම නතර වෙනවද? ඒ සේවාවද? ඉතින් ඒකනේ අපට ඕන කරලා තියෙන්නේ. බල්ලා මැට්ටෙන් උනත් කවන්න මී වල්ලනවනේ. ඉතින් Tamanට දැනගන්න මට ඕන කරලා තියෙන්නේ කයේ හිත පවත්තන්නනේ. ඒක ආස්වාස ප්‍රස්වාස වෙන්න පුළුවන් පිම්බි මැකිලි වෙන්න පුළුවන්. ඒකට හිත පිට යනවා නැතර කරන්න කය ඇතුලට ගන්න කොයි දෙක ওই දෙකම එකයි. ඒ දෙකටමත් ඕනේ නෑ. මේ දෙක නිසා ආස්වාස ප්‍රස්වාස නිසා දැන් පිම්බි වෙනට මම දැන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියෙන්නේ කියන එක දන්නවනම් හිත පිට ගිහිල්ලා නෑ කියලා එච්චරයි අපට අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මේ හිත ඇතුලට ගන්නේ අර අරමුණෙන්ද මේ අරමුණෙන්ද කියන එක එච්චර හිත කරදර ගන්න කාරණාවක් නෙවෙයි. අපිට තියෙන ඉරිමිනු ප්‍රධාන හතුරෙක් පිට යන එක. පිටයන් එක නැතර කරන එක නෙවෙයි ඕන කරන්නේ. එනිසා පිටේ යෑම නැතරලා නැත්තම් ඒකට ගත්ත උපක්‍රමේ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ උපක්‍රමේ වඩා ස්වභාවික දේ හුස්මද එහෙ නැත්නම් පිම්බීම හැකිලිමද කියලා ටික කාලයක් යනකොට තමයි දැනගන්න. තමයි වැඩියෙන් ඇසුරු කරන වැඩිම මුලින් තියාගන්න කර්මස්ථානයේ වීත්‍ය ආනාපානද පිම්බීම හැකිලිමද කියලා. ලැබෙන වාසිය අනුව තීන්දුව කරන මිසක විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කෙරුවොත් අපිට ඒ විනිශ්චය වෙනුවෙන් වග වෙන්න වෙනවා. ස්වභාවයෙන් බලන්න මගේ හිත වැඩියෙන් මිත්‍ර වෙලා තියෙන්නේ පිම්බීම හැකිලිමත් එක්කද නැත්නම් ආනපානත් එක්කද කියලා. ඒක අතිරේක ලාභයට තියාගත්තා ඉදිරියට ගියා. එහෙම කියපුවහම පැහැදිලි වෙනවද සුද්ධ වෙනවද කමටහන්? පැහැදිලි පැහැදිලි. හොඳයි. සමහත් ඊළඟ ප්‍රශ්නේ මගේ මම වාඩි වෙනවා පැයක් හෝ ඊටත් වැඩි කාලයක් ඉන්න ඕනේ කියලා. නමුත් විනාඩි 25ක් යනකොට මට හිතෙනවා දැන් මම පැයක් ඉඳලා තමයි තියෙන්නේ කියලා ඉබේම භාවනාව මගේ හැරෙනවා අත්හැරෙනවා. මොකද්ද භාවනාව කියලා එතන කියන්නේ? පරයන්ක භාවනාව පරයන්ක භාවනා කියලා මොකද්ද අතහැරෙන්නේ වෙලාවේ අතහැරෙන්නේ දැන් මම පයක් ඉන්න ඕනේ කියලා ඉඳ ඉඳගත්තට විනාඩි 20කින් 30කින් නැත්නම් 25කින් ඒ වෙලාව ගත වුණා කියලා මගේ මට අදහසක් ඇති වෙනවා. ඒ වෙලාවේ ඒ වෙලාව ගත වුණායි කියලා අදහසක් ඇති වෙනවා. ඔව්. ඉතින් මම වෙලාව හරි කියලා නැහිලා බලපුවම මේ මගේ වෙලාව ගිහිල්ලා නැහැ. ඔව්. අන්න එතන මට කනසල්ලක් ඇති වෙනවා. හරි ඒ කනසල්ල ඇති වුණාට තමයි ටිකට භාවනා කරගෙන යන්න බැරිද විනාඩි 25න් පස්සේ. පුළුවන් පුළුවන්. එච්චරයි. නැවතත් පටන් ගන්න පුළුවන් ආයෙ. එච්චරයි. ඒක නිසා එතෙන්දී දැන් ඉපදිච්ච ළමෙක් වගේ ආධුනික වෙන්න අතරමඟදී කො අපි පෙර දැන් කොළඹට යන පටන් ගත්තාම මගදී ගහක් වැටලා තියෙන පුළුවන්, මිනිසෙක් කැපිලා තියෙන පුළුවන් ප්‍රශ්නෙත් නැහැ. අපිට ඒක ඉවරනා ගහක් ඉඳලා ඊගාට යන්න පුළුවන් ගමනේ. ඉතින් ඉතින් මිනිස්සු අපි යනකොට පාර හරහා පනින්න එපා, ගස් වැටෙන්න එපා කියලා අපිට කියන්න බෑනේ. අපි දැනගන්න ඕනේ ඒක අපි බලාපොරොත්තු වෙච්ච එකක් නෙවෙයි. අපේ හිතෙන් කවම කවදාකවත් භවනාට ලාභයක් ලැබෙන්නේ නැහැ. දැම්මොත් කරදරයක් තමයි. ඒ කරදර තියෙද්දි ඒක ඉවරුණාට පස්සේ අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් වගේ යන්න පුළුවන් නම් ඒක ඊට පස්සේ තියෙන අර වෙච්චි ප්‍රශ්න නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ ඊට පස්සේ කරන්න තියෙන දේ හොයනවා. කළ යුත්ත හොයනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් නම් විනාඩි 25න් පස්සේ අලුතෙන් ඉඳගත්තා වගේ අරගෙන යන එකයි තියෙන්නේ. ඒ සර්. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව උඩමළුවේ වැලි පොළවේ සක්මන් කරන විට දෙපතුලට සීත උණුසුම තද ගතියක් දැනුනි. ගතට සිසිලක්සක් සිතට සැනසුමක් දැනුනි. ශාලාවේ සක්මන් කරන විට ගොරෝසු ගතියක් දැනුනි. එසේ වූයේ පාපිස්නාවේ දැටි ගොරෝසු ගතිය නිසාය. ඔබ වහන්සේ අපට ධර්ම මාර්ගයේ යාමට සලසන මේ වැඩසටහන නිවන් අවබෝධයේ පිණසම වේවායි පතමි. ත්වන් සරණයි. ඔය දෙලියන කරාරත් නිවන් අවබෝධ වේවා කියලා පේනවා ඊගාවට. කරුණා ස්වාමීන් වහන්සේ මේ පින්තූර සහිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. අවසරයි මට ඒක ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ ආයතනය තුළ නිර්වාචක සංනිවේදනයේ ක්‍රියාත්මක වන ආකාරයේ විදහා දක්වන විස්තර රූප 10ක් අමුණා ඇත. විදර්ශනා පෙළ ගැස්මට අනුකූලව මා විසින් මෙම චිත්‍ර රූප පෙළගස්වා ඇති ආකාරයේ නිවැරදිද යන්න පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය එක අපි බලමු එක මේ ප්‍රශ්න සාකච්ඡාවට දාන්නේ නැහැ නේ ඊපස්සේ සලකා බලන්න පුළුවන්. එපමණයි අපේ ආන්දරනේ අද දවසේ ඉදිරිපත් තියෙන අපිට විනාඩි 20ක විතර කාලයක් මීට අමතරව අර කලින් කියපු කාරණා තුන සම්බන්ධව භාවනා කරන අයට තියෙන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්න. අත උස්සන්නේ තට්ටු කරලා බලන්න උඩට. තට්ටු කරලා බලන්න මයික් එකට. ආ දැන් අවසරයි අපේ නායක සම්මාංශයේ පාද නමස්කාර පොළොව මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. අපේ සම්මාංශ මට ආනාපාන සති භාවනා කරනකොට හුස්ම ඉහළට ගන්නකොට අපහසු ගන්න හුස්ම පහළට හෙලනකොට මගේ ස්නායු තදවීමක් වෙල්ල හිරවීමක් අංග හිරවීමක් වගේ ඇති වෙනවා. ඒකට මට එතකොට ඒ කියන්නේ භාවනාවේදී කරනකොටද නැත්නම් හැම වෙලාවෙදීම භාවනා හොස්ම පහලට හෙරනකොට භාවනා කරන අවස්ථාව සාමාන්‍ය වෙලාවට එන්නේ නැහැ. එහෙම නැහැ සර්. ඉතින් ඒ මොකද වෙන්නේ? භාවනා කරනවා කියලා තටමනවා. වාඩි වෙලා හුස්ම දිහා බලන්න එපා ඉඳගෙන ඉන්න දිහා බලන්න. එතකොට අපි එක දෙකට යොමු කරවන්නේ හිත. මෙහෙවන්නේ මෙහෙ වැව්වොත් ඉතින් බබා කී කර වෙනවා. දඟලන්න පටන් ගන්නවා. හුස්ම ටිකවත් ගන්න බෑ භාවනා ශීර්ෂයෙන් කියලා මතක තියාගන්න. අපිට ඇවිදින්නත් බෑ. ඇවිදිනකොට වෙන්නට බල්ලන්ට හැතැම්මනා වගේ ගව් ගණන් යනවා. භාවනා කරන්න කිය ගමන් කොර වෙනවා. අන්තභාග වෙනවා. හුස්ම ගන්න තියෙන කොච්චර දෝ සංසාරේ කවදා ප්‍රශ්න නැහැ. භාවනාවට ගිහලා හුස්ම ගන්න කිය ගමන් ඔන්න තද වෙනවා. ඉස්සේ බාර කතිය තියෙනවා ඒක. ඒ නිසා භාවනා කරන්න එපා. නිකන් වෙන දේ ඉඳගෙන ඉඳගෙන ඉන්න දිහා බලන්න. ඒ කියන්නේ අර ආනපානට වගේ මෙහෙවන්න යන්න එපා. ඇවිදිනකොට අවසර සලන් සක්මන් භාවනාවේ ගැටලුමත් වෙන්නේ එක හිත එක්තැන් කරගෙන පුළුවන් තරම් සක්මණේ පස්සෙම පරියන්කට යන්න ගිහිල්ලා වාඩි වෙලා මොනම දෙයකටවත් හිත යොදවන්න එපා. මේ සංසාරයක් අපිට ඇවිල්ලා තියෙන හිත යදවීම නිසා තමයි. යොදවන්නේම රාගෙටනේ. ඒ නිසා ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න හදනවා. මොනවාක්වත් නිකන් යමක් නොකර චේතනා පහළ නොකර මෙහෙවීමක් නොකර සංස්කරණයක් නොකර කය වචන දෙකේ එහෙම තැම්පත් වෙන්න ඇරලා ඒක තියා බලන එක තමයි සබ්බපාපස්සා කරනම් කියන්නේ. කිසියම් අකුසලයක් සිද්ධ ලෝකේ තියෙන ලොකුම පින. ඒකේ මොකක් හරි දෙයකට කියලා හිත යොදවපු ගම හිත හිතුවක්කාර වෙනවා. හිතුවක්කාර කරන්න එපා. ඒතර කියන්නේ මොනවාක්වත් නොකර ඉඳගෙන ඉන්න කය දිහා බලාගෙන ඉන්න. කෙනෙකුට කියන්න පුළුවන් ඒතර බලහන් ඉදිල්ලත් ඇත්තට මෙහෙවීමක් නෙමෙයිද කියලා. නමුත් ඒක අඩුම දේ. හුස්ම ගන්නවක පිම්බි මැකිලෙන් බලන්න මොනවාක්වත් එපා. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්ද එතකොට මොනවද වැටහෙන්නේ කියලා කිව්වොත් බොහොම සරල තැනකින් බොහොම නිර්හ අහිංසක තැනකින් භාවනා පටන් ගන්නවා අපිට තියෙන මේ ආනාපාන සතිය අමතක කරන්න පුළුවන් නම් භාවනා නිවන් දැක්කා වාගේ මේ ආනාපානට මෙහෙවීමෙන්මයි විචේකක්කමයි ඔය කොම මෙහෙ මේ පඩලවිලි කෘතම කෘතිම ගතියෙන්නේ ඒක හොඳට පට්ටලව වාඩි වෙන්න. හොඳට වාඩිලා බලන්න මේ ඉඳගෙන ඉන්න පට්ටලේ ඉඳගෙන ඉන්න මේ සමබර භාවය ඉඳගෙන ඉන්න මේ සහැල්ලුව කොච්චර වෙලා හිත යොදවන්න බලන්න මෙහෙවීමක් නැතුව ව්‍යාපාර කරන්න නැතුව සංස්කරණ කරන්න නැතුව සවිඥානික වෙන්න මේ මෙහෙවන්න නැතුව කොච්චරලා ඉන්න බලන්න කියලා. ප්‍රධානම දේ තමන්ගේ කයට වෛරය. පුදුමාකාර වෛරයක් තියෙනවා. කයත් එක්ක ඉඳ හිත කැමැතිම නෑ. ඒක අපි අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා, වෙන කෙනෙක් ගැන හිතනවා, වෙන කෙනෙක් ගැන කතා කරනවා. මොකද ඒව යුතුයකම් කරගෙන තියෙනවා. අපි ඒක සම්පූර්ණ සරල කාරණේ මේ කයට තියෙන द्वේෂය. ඒ නිසා අපිට කවදාවත් කායනුපස්සන කරන්න බෑ. කායාන කාය අනුෝගිය සිහිය පවත්න්න බෑ. අපිට පේන මේ අපේ අනික් කෙවුවා අපිට ලොකුයි. ඉතින් බුද්ධ දනන්සේ කියනවා සීල් අරගෙන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අනිකුත් භාවනා යෝගාවචරයට සියලු වැඩ බහා තබල අතප් පිට අතත් තියාගෙන මේ කයත් එක්ක ආද වෙන්න කියලා. ඒ තමයි ලොකුම බුද්ධ පූජා ලෝකේ තියෙන. ඒ තමයි ලොකුම භාවනා ලෝකේ තියෙන. ඉතින් අපිට ඒක කරන්න බෑ. මොකද හේතුව මේ කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ කයෙහි හිත පැවැත්වීම විතර නුරුස්නා දෙයක් මුළු ජීවිතේම නෑ. ඒ ඒ ධර්මතම කයට ද්වේෂ කරනවා. අපි මේ කායට ද්වේෂ කරන නිසා තමයි මේ විනෝදාන්ත හොයාගෙන තියෙන්නේ. බාහිර දේවල් හොයාගෙන, අභිමතාර්ථ පිටවගෙන, යුතුයකම් කියලා જાතියක් හදාගෙන, වගකීම් කියලා જાතියක් හදාන වර්තමාන මොහොත පන්නන්න දඟලන. බුදුසසුන් කියන මං උඹට වග වෙන්නව මොනවත් ඒවා. උඹ උළුආතරම් බලපන් ඔය මම මම දැන් මෙතන කියන එකේ ඉන්න මේ කයත් එක්ක ඉන්න අම්මා මුත්ත කිව්වත් බෑ. අම්මා මුත්ත කිව්වත් බෑ. ඉතින් ඒ වෙනකොට අපි කියන බුද්ධ පූජාව කරන්න තියෙනවා කියලා ඒත් නැහිලා යනවා. බුදුහාමුදුරු කියන මේ වාඩි වෙලා මොකවත් නොකර හිටපන්. ඒක තමයි බුදුහාමුදුරු කරන ලොකුම ගෞරවය, ලොකුම බුද්ධ පූජාව. මොනවත් කරන්න එපා. ඒක නිසා බලන්න මම ලියන කොටත් ලියනවා, කියන කොටත් කියනවා භාවනා සීරතෙන් හුස්ම ගන්නවත් අපිට බෑ. භාවනා සීසෙන් ඇවිදින්නවත් බෑ. මේ මොන නිකන් ස්වභාවික දේ කරන්න බෑ මොකද භාවනා කියන වචනේ අජීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ කතා කරන්න කියන්නේ භාවනා කියන වචනේ කියන්නේ නැතුව කියනවා සතිමත් වෙන්නේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ සතිමත් වෙන්න. එතකොට ආනාපාන පේනවා පෙනේ, පිම්බිම හැකිලා පේනවා පෙනේ. වෙන එකක් ඉදිරියට ගන්නවා මිසක් වෙන එකක් වාසියට ගන්නවා මිසක් අරක විය යුතුයි මේක විය යුතුයි අරක කැලලක් නැහැ මේක කැලලක් වැඩි කියන එක අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා වාඩි වෙලා ඉන්න එකට ප්‍රේම කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස මේ සක්මන් භාවනා විනාඩි 15ක් විතර කරගෙන යනකොට මේ විසු වෙන ගතියක් ඇඟට පණ නැති ගතියක් වගේ වෙනවා ඒ මොන හේතුව මොකද්ද කියලා දැනගන්න. ඔය ඒක භාවනාව නිසා වෙන එකක් කියලාද හිතෙන්නේ නැත්නම් සාමාන්‍ය අවදින කොටත් වෙනද වෙන දෙයක්ද? භාවනාවේදී විතරයි. ඒක වෙන එක සතිය තියෙන නිසා ලකුණක්ද මේ සතියේ තියෙන අරියාදුවක්ද මේ? සතියේ සක්මන් භාවනාව කරන්නේ සතිය තියෙනවා ගොඩක් දිගටම වගේ තියෙනවා සතිය ඒ දිගටම කරගෙන යන්න අපහසු ගතියක් එනවා මේ විනාඩි 20 කදී මේ ඇඟේ දැනෙන මේ ක්ලාන්ත ගතිය ඉරියව පවත්වන්න බැරි ගතිය වැක්කෙන ගතිය සතිය තියෙන නිසා සතියට ලැබිච්ච ආනිසංශයක් සතියට ලැබිච්ච අනුග්‍රහයක්ද නැත්නම් සතියට අරියාදුවක් සතියට කරගෙන යන්න බැරි එකක්ද මේ අරියාදුවක් කියලා හිතෙන්නේ. ඉතින් වෙනද වෙලාවට අරියාදු වෙන්නේ නැත්තේ මොකද වෙනදාට සතිය නෙවෙයි ඉන්නේ. සතිය නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි සර්. ඒ නිසා මෙතන සතිය තියෙන බවට හොඳම ලකුණක් ඔය. ඕක තමයි සතිය තියෙන බවට තියෙන ලොකුම ආනිසංසය. ඒකට විරුද්ධවයි ඔය කතා කරන්නේ අරියාදුවක් කරගෙන. වැටෙන්න අරින්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කරද්දී පරියංකේදී ඒත් නිින්ද යනවා නම් නෙවෙයි එක පාට උන්නු හැටිය විසු වෙන ගතියක් එනවා. ඊට පැටියේ විසු වෙන ගතියක් එනවා. ඒක තමයි පරියන්කේදී කියපු එක තමයි සක්මනේදී සිද්ධ වෙන්නේ. ඔය දේට අපි බයයි. මේව පාලනයකින් තොරයි. වෙනස් වෙනවා. ඉතින් අපි මේ අනිත්‍ය භාවයේ භාවනාදී සක්මනේදී පරියන්කේදී පේනකොට අපි කොච්චර ඒකට විරුද්ධ වෙනවද කියලා බලන්න. ඒක අරියාදුර කරනවද කියලා. මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැතුව අපිට ඕනේ. මේ දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැමදේම දුක පිණිසයි පහරතින්නේ. වෙනස් වෙන්නේ නැතුව ඉන්නනේ අපි මේ දතමිටි කාගෙන අතපය විසිකරන යන්න හදන්නේ. කරන්න බෑ. ඒ නිසා ඒ වෙනස් වීමට පරියන්කේන වල ගැසිලා යනවා. ලක්මනේ එනකොට විසි වෙන්න පටන් ගන්නවා. මේකට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක සතිය නිසා සතිය ලැබිච්ච ආනිසංශයක් ආඩම්බරයක් ප්‍රයෝජනයක් පළ ප්‍රයෝජනයක් කියලා හිතාන කියොත් ඕක වෙන්නේ නැහැ. ඕක බලලා තියෙන මේක අර කරදරයක් අරියාදුවක් මට මේ මාර බල වේගයක් කෙලෙසක නැහැ. මාර බල වේගය තමයි මේකට තියෙන බය. ওই බය කියන්නේ ශරීරෙට තියෙන ආසාව, කයර තියෙන ආසාව, ජීවිතේ තියෙන ආසාව. ඉතින් ඒත්ම දැන් විනාඩි 15කට පස්සේනේ ඉන්නේ. විනාඩි 15ක්වත් අඩු ගන්න ජීවිත කය ආසාව නැති වෙලා තියෙනවනේ. දැන් බලාගෙන හරි විනාඩි 16ක් කාය ජීවිත නිර්පේක්ෂව යන. විනාඩි 17ක් 18ක් 19ක් 20ක් තම්බන ගන්න තම්බන කාපන් බැදගෙන ගන්න බැදගෙන කාපන් කියලා කයට දෙන්න ගෑසින් දරින්න මොකෝ ප්‍රශ්නයක් නැහැ. ඒ මෙල්බන් කරන වෙලාවේදී ඒත් ගෑනු ළමෙක් හිටියා ඉස්සරහ ඉඳගෙන මෙහෙම නැමිනවා පිටිපස්සට. ඉතින් එතන ඉන්න මහත්තයගෙතුර වැටෙන්න රින්දී කියලා. ඊට පස්සේ මේ වගේ ඉඩ ඉඩමක් තිබුණා ඉස්සරහ එතන වාඩි කෙරුවා. ඒ මහත්තයක මම පිටිපස්සේ ඉන්න වැටෙන්නේ කියලා. භාවනා වැඩිච්චා මොකෝ එල්ලුගසයවක් නෙවෙයි. ඉවරයි. නැත්නම් සාමූහික භාවනාවක් වෙන්න ඕනේ. අපේ මේ තියෙන බයලජ්ජා අතහරින්න වෙනවා. කාය ජීවිත නිර්පේක්ෂ බව අතහරින්න වෙනවා. මේ තමයි සතිය වැඩි හැටි කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට අපි කොච්චරක් සතිය වැඩිමම සතියට අරියාදුවක් කියන වචනෙන් අපි හිතනවාද? ඊට පස්සේ ඉතින් ගොඩේ මනක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා ඉතින් නස්සත්තර බලනවා, පේන වහන්න යනවා, අප නූල් දානවා, පිළිත් නූල් ගැට ගන්නවා, බෝධි පූජා දෙනවා. මේ සතිය වැඩෙනවට බයි. එක්කෙනෙක්වත් නැහැ මේ මේ මේ මේ මුළු ශාලාවේම කවුරක්වත් නැහැ. ඕක නොදැක්ක කෙනෙක් හැම කෙනාම මේ දන්නේ මේ භාවනාවට බාධා කියලා. මේ මේ සතියට තියෙන අරියාදු කියලා. ඒක නිසා ගෙදර ගිහලා බුලත් එකක් කාන බොක්කක් උඩින් යන කයි වරු කියලා කියලා ඉන්න කැමතියි. ඒත් මොකුත් වෙන්නේ නැහැ. නිින්ද යන්නෙත් නැහැ ඒකට. ඇඟ විසි වෙන්නෙත් නැහැ. මොකද කෙලස් තියෙනවනේ නැගිටලා. කෙලස් ටික යට වෙනකොට මේ ශරීරේ ගැරන්ඩි හැවක් වගේ. වැළමතුලක් වගේ. හිස් මල්ලක් වගේ. ඉතින් අපිට ඒ වෙන වෙනස ඒ අනිත්‍යත්වය අදාහ ගන්න බෑ. අපි කොච්චර බෞද්ධ වුණත් අපි කොච්චර සද්ධාවති වුණත් මේ අනිත්‍ය කියන ධර්මයේ ඉදිරියට එනකොට අපි කියන ඒක නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නැතුව භාවනා කරන්න පුළුවන්. ඒක ඇල අයින් කරලා දෙන්න පුළුවන්ද කියලා. මේ භාවනා කරනකොට මේ පේන අනිත්‍ය නැතුව නිට්ටය හදලා දෙන්න පුළුවන්ද කියලා. එහෙම නෙවෙයි දහන්නේ. එහෙම තමයි. ඔබ තව දවසක් දෙයක් කරනකොට ඔබ තේරෙනවා. ඔබ දැන් ඉතින් පිටපණින් ඉන්න බෑනේ දැන් මේක ඇතුළට දාලා දොරවල් වහලානේ ඉතින්. දාලා අඹරපුවාම උරාංගලිය අඹ දාලා අඹරුවා වගේ ප්‍රෙෂර් කුකර් එකේ දාලා අඹරුවා වගේ පුළුවන් නම් කපම් බැටනම් කපම්. තම්බනවා. එනිසා ඉතින් උරක් දාගන්න ඉන්නේ තට්ටේ ගාලා ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. තියලා අඹරනවා. අඹරන්න මෙච්චරයි යෝග භාවනාවට තියෙන ආනිසාන්තයක් භාවනාවේ මට ලැබිච්ච මේ ජීවිතේම නිවන් දකින්න බාට පෙර නිමිත්තක්. ධම්මන කන්නේ ධම්මන කපා වැටිච්චා. ගැසිච්චාවයි. ඔට්ටුයිද? හේමයි ස්වාමීනි. ඔට්ටුයි කියන්නේ ඔට්ටුයිද කියලා. ඔට්ටුයි. එහෙනම් යම්. හරි. තව තියෙන විනාඩි 10ක් විතර. අවසරයි ස්වාමීන් වහන්සේ මෙතෙක් කල ඔබ වහන්සේත් එක්ක සමග අපි හැම භාවනා වැඩසටහන විදිහටපත් වෙලා කරගෙන යනවා ස්වාමීන් වහන්සේ දැන් කයේ කිසිම සංවේදී තත්ත්ව කිසිම දෙයක් දැනෙන්නේ නැහැ මෙතෙක් කල මේ වේදනාවල් සියලුම ශරීරය තුල තිබ්බ වේදනාවල් බලමින් බලමින් ඒවා සම්පූර්ණව නැතිලා ගියා දැන් කල යුත්තක් තියනවද ස්වාමීන් වහන්සේ ඊට සමාධිගත කරගෙන ඉන්නවද හුස්මට නැවත යන්න එපාද එකයි වහන්සේගෙන් දැනගන්න ඕනේ ශරීරය පස් බවටත්පත් උනා. දැන් <coughs> මොකද්ද කරන්නේ සක්මන ගැනද ඔය කතා කරන්නේ පරියන්කේ කියලා. පරියන්කේ දැනට කොහොමද භාවනා කරගෙන යන්නේ කියන ටික කියන්නේ ඒකට මට පුළුවන් උත්තර. ස්වාමීන් වහන්සේ ඉක්මනින් හුස්මට ධානිනොට විනාඩි 5න් 10න් හිත සමාධිගත වෙනවා. ඉතින් ඒ ඊට පස්සෙ කය තුලට හිත පවත්කන මෙතෙකල් ගියා. දැන් මම ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ නැවතත් ඒවා බල බල මම බලමින් හිටියට බැලෙන් දකින්නේ මොනවත් කිසිම වේදනාවක් කිසිම තැනක ධාතු ප්‍රකට වීමක්වත් දැනෙන්නේ නැහැ මෙතෙක් කල් ඒව තමයි සම්පූර්ණ සීසේ සිට පාද දක්වාම ඇති උනේ ඒව දිහා බලමින් බලමින් වේදනාවල් විඳමින් විඳමින් ඒව දිහා බලමින් අන්තිමට නැත්තරම නැති වෙලා ගියා දැන් ඔබ වහන්සේගෙන් මට දැනගන්න ඕනේ දැන් කල යුත්තක් මොනවාද කියලා හොඳයි දැන් ආනාපානෙට හිත දැම්මා එහෙමයි ඒ ආනාපානෙට හිත දානලා ආනාපානෙ පෙනෙනවද ඊට පස්සේ කොච්චරලා බලන්න පුළුවන්ද මොකක්ද ආනාපානෙට වෙන්නේ කියන එක කියනවනම් උත්තරේ තියෙනවා ආනාපානෙ නැති වෙලා තමයි අය නෑ මම කියන්නේ ආනාපානෙට හිත දාන එක පටන් ගන්නකොටම අසාර්ථකද නැත්නම් ආනාපානෙ පෙනිලාද නැති වෙන්නේ පෙනිලා එතකොට ඒ චරිතය කියවන්න බලන්න ඒ රචනය කියවන්න බලන්න මොකද වෙන්නේ කියලා ආනාපානෙට ආනාපාන ආනාපානෙ නැති නැති වෙලා සියලුම ශරීරයේ අර වේදනාවල් මතුවෙනවා. ඒව දිහාම බලමින් බලමින් ඉන්නකොට ඒවත් නැති වෙලා යනවා. අන්තිමට මම මම නැවතත් ආනාපානෙ හිටිනවා. ආනාපානෙ පෙනිලා ආනාපානෙ නොපෙනී යන්න තප්පර කීයක් ආනාපාන රැලි කීයක් විතර කාර්යයක්ද ගත වෙන්නේ? වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කය අනුව බලනකොටම කයේ ධාතු ප්‍රකට වීම හැම හැම තැනම ඇති වෙනවා. එතකොට මාව පිට පොට අදින්න හදන මම මේ පස්වෙනි වතාවට අහන්නේ ආනාපාන ගැන විතරයි. ආනාපාන දිහා බලලා ආනාපාන විදිහට නැති වෙලා යන කොච්චර වෙලා යනවද? මොකක්ද ඒකේ රචනය? මොකක්ද ඒකේ ක්‍රියාපටිපාටි? දැනෙන්නේ නැහැ ඊට පස්සෙ. දැනිලා දැනෙන්නේ නැහැ කියලා කියපු නිසානේ මම මේ අහන්නේ. ආනාපානෙ දැනිලා නොදැනී යනවා කියලා නේ කියන්නේ. දැනිලා නොදැනී යන කතාව කියන්න මට මොකක්ද ඒ ඒ විනාඩි සල්පේ මොකද වෙන්නේ කියලා? හුස්ම නොදෙනී ගිහිල්ලා තමයි ඉෂා මම ඔය මම මට පටන් ගන්නට මම ඉවර කරන්න ඕන තැනින් පටන් ගන්න හදාගන්න. ඒ වචනයක් කිව්ව පළවෙනි සැරේම මම ආනාපානට හිතේ දෙනවා. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ දිග හැලක් කියනවා. මම ආයසරයක් වානපනේ පෙනිලාද නැති වෙන්නේ නැති වෙලාද නැති වෙන්නේ කියලා. ඒක පෙළ නැති වෙන්නේ. මට මට දැනගන්න ඕනේ මේ පෙනිච්ච ආනාපානේ නොපෙනිච්ච තැනට යන කතන්දරේ. එහෙම ඉඩක් පහඩුවක් නැද්ද ඒකේ කියන්න පුළුවන් දෙයක් ඇත්තේ නැද්ද? ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර ඊට පස්සේ කතාව එපා. ඊට පස්සේ කතාවට උත්තරේ තියෙන්නේ මේකේ. ඒක පණ්ඩල යන හැටි බලන්නකෝ මේ හරියට මේ එරුම්කඩ පා ගන්න නැතුව වටින් ගෙනියන්න හදන හැටි. ඉතින් මම ඉඳදී ඔය. මම නැති තැන් වල කොච්චර හිත හිල්ලන් දානවද? සමාවෙන්න ස්වාමිනාස්. එහෙම නෙවෙයි. දැන් ඊට පස්සේ ශරීරයේ තුල තියෙන ඊට පස්සේ කතා ඕනේ නෑ. අපේ තියෙන කතාව තියෙන්නේ නඩුව තියෙන්නේ ආනපානෙත්. ඒක ආනපානෙ පෙනිලා නොපෙනී යන දැන දක්වා දැන් මෑනියෝ විදිහම කියපු නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. නැත්නම් මං කීප දෙනෙකුට ආනපානෙවත් බලන්න එපා කියලා. පෙනිලා නොපෙනී යන රචනය, පෙනිලා නොපෙනී යන ක්‍රියාවලිය, පෙනිලා නොපෙනී යන පරිණාමය, පෙනිලා නොපෙනී යන මේ කතාව පොඩ්ඩක් කියන්න. පෙනිලාද නොපෙනී යන්නේ. එහෙමයි. ඒ ටික කියන්නේ. ඉස්සලා හුස්ම ආනපන හුස්ම ඇතිල්වීම පිටවීම ඇතිල්ල ඇතිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙලා තමයි ඊට පස්සේ කය anu ඇතිවීම නැතිවීම වශයෙන් පේනකොට ශරීරයේ කොතෙන්ට සම්බන්ධ වෙලාද මේ ඇතිවීමයි නැතිවීමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒක තනක් කියන්න බෑ ස්වාමීන් වහන්සේ තනක් කියන්න බෑ ඒ වේදනාවල් එන එන විදිහට තමයි මම බලමින් බලමින් ගියේ. නෑ මම කතා කරන්නේ වේදනාව නෙවෙයි. මම කියන්නේ ආනාපානේ තවන්න දැනිලා නොදෙනී යන කතාවේ දැනෙන මොහොතේදී ආනාපානේ දැනෙන්නේ කොයි හරියටද? මොකේ කොහොමද දන්නේ දැන් මේ ආනාපාන වේදනාවක් නෙවෙයි, සද්දයක් නෙවෙයි කියලා දන්නේ කොහොමද? මෙතනින් නාසිකාග්‍රෙන් සම්පූර්ණයෙන් තියලා යනවා. ඔව් එතකොට ඒ නැතිවීම ඇද්දක දැකනේ කරන්නේ. එහෙමයි. ප්‍රත්‍යක්ෂයෙන් ඒකට තමයි කියාගන්න කොච්චර අමාරුද කියලා බලන්න. ප්‍රශ්නේ මෙච්චර පැහැදිලිවම අහද්දී කොච්චර කැලේ පනින්න හදනවද කියලා. මේ කාරණාව මෙච්චර සරල දෙයක්. ඒ දේ තියෙද්දි සබාවම නොමගරින්න හදන. හැබැයි මේ ආසනේ මම ඉන්න කන්නම් යන්න දෙන්නේ නැහැ. ඔහොම නෙවෙයි මං ඇවිදලා තියෙන ලෝකේ හැමතැනදීම හැම කෙනාම අදාළ කාරණාව කියනට වටෙන් අත දාන. අර රිලව් පිටිපස්සේ කණ්ණාඩි පිටිපස්සේ ඉන්න තියෙන රූපය අල්ලනවා. මොනව අල්ලන්නේ? ඉතින් ඒ විදිහට ආනාපානේ තිබිලා ඒ ආනාපානේ මේ විදිහට නාසිකාග්‍ර දැල්ල නතර වීම Tamanට බෙන්නේ ඇබැග්ගයක් කරදරයක් පාළු වීමක් විදිහටද නැත්නම් තිබුණු තුවාලය තනියපුණා ඉතිකක්මක් තනියපුණා වගේ සාන්තියක්ද ශාන්තිය ඉතින් ඊට පස්සේ මතුවෙන දෙයටත් වෙන්නේ ඒකමනේ ඉතින් දැන් මොකද්ද තියෙන්නේ සාන්තියට මොකද්ද කරන්න ඕන කියලා දහන්නේ දැන් එහෙමයි ඔව් ඒ කියන්නේ සාන්තිය කරදරයක් වෙලා එහෙම නෑ ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් දැනීමක් ඒ හැඟීම් දැනීම මුකුත් නැති නිසා ඒ අපි කය කය අනුව බලන්න කියන කය කය ඒ தত্ত্বය මොනවාක්වත් නැති தত্ত্বය Tamanට ප්‍රශ්නයක්ද උත්තරයක්ද ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මොකක්ද එහෙනම් උත්තරය ඊට පස්සෙ කළ යුතු මොකද ඊට ප්‍රශ්නයක් මොකක්ද ඊට මේක නම් උත්තරේ දැන් ගාන හදලා ඉලි දෙක ගැහුවට පස්සේ දැන් මොකක්ද අහන්නේ දැන් ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන්න එතද දැන් ඊගාට මොනවද කරන්න කියලා අහනවද ඉරි දෙක ගහපු මිනිස්සයා ඕකට ඉරි දෙක ගහන්න ඕක තමයි උත්තරේ ඒකත් ප්‍රශ්නයක් කරගන්න. එතකොට අය කලන්න ඕනේ නැද්දානම් මනස. කරන්නේ මේ වෙච්ච දේ කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න මොනවද නොකර. ඒක තමයි බැරිම දේ. ඕන දෙයක් කෙරුවොත් මේ ශිල්පදක පුළුවන් නම් ප්‍රශ්නේ අහන්නේ නැහැ ඒ ප්‍රශ්නෙට මතු කරලා දෙන්න තියෙන්නේ මේක අපිට කරදරයක් තිබිලා තුවාල තිබිලා සනිපෙච්ච වෙලා. වස්තුති බාර තිබිලා ගෙවිච්ච වෙලා. බඩ එකක් බඩ බඩගින්න තිබිලා ගෙවිච්ච වෙලා. ඒක ඉන්න එකනේ තියෙන්නේ. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න ඉන්න බැරි කමයි තියෙන්නේ. දැන් ඒ විදිහට නිදිමත වෙනවා. කවදාවත්. ඒක තමයි ඊගා ප්‍රශ්නේ එමනම්. ඉන්නකොට මට නිදිමත වෙනවා. ඒක නෙවෙයිනේ කියෙවෙන්නේ. ඒක නිකන් මේ මේ දිගට සාකච්ඡා කරනකොට දැන් ඔය වම හරන දේවල්. නිදිමතාවට පස්සේ නිදිමත දිහා බලන හරියටම ආනපන දිහා බැලුවා. හරියටම වේදනා දිහා බැලුවා. අපිට මතුවෙන තාක්කල් මොනවාරි තියෙන කර්තක ගමනක් තියෙනවා. වැඩක් තියෙනවා. ඒක මෙනෙහි කර කර ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ වුණත් ඉවර වුණත් ඒකට ඒක සාක්ෂාත් කරගත්තත් අපේ හිතේ තියෙන ගතියක් ඒක ප්‍රශ්නයක් කරගන්න. උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා ප්‍රශ්නේ උත්තරයක් කරගන්න ක්‍රමය තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක නම් උත්තරේ ඔබ මොකද කියන්නේ? එතකොට මොකද වෙන්නේ හිතට? ප්‍රශ්නයක් කරගන්න සම් ප්‍රශ්නයක් වෙන්නේ මොකටද මයික් එක ගත්තේ මොකටද? නිදිමත. නෑ දැන් මයික් එක ගත්තට ගත්තේ මොකටද? ප්‍රශ්න නෙවෙයි නෑ. අපි හිතන්නේ අත උසලන්නේ මයි ප්‍රශ්න තියෙන නිසා තමයි කියලා. ඒකනේ මයික් එකේ දුවගෙන ගිනක් දෙන්නේ. එයිසයි තෙන්ඩ ආවන යම් සාන්තිකර තත්වයකට උඩ සීන ගන්ධක තියෙන ගල පෙරලිලා ගල පෙරලිලා ගිහිල්ලා ගිහිල්ලා සානුවේ නතරුනනේ ඉච්චර තමයි තියාය මොනවා කරන්න තියෙන්නේ. දැන් වලක් කල්ලා වල්ලන්න කියනවා. ආය තිබුණ තැන ගිහිල්ලා තියෙන කියන. ඔතන තමයි ගිහිල්ලා තියෙන. ඉතින් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. ඒකට තමයි තේරේ මේරිච්ච ගතියක්, තලතුණා ගතියක්. එහෙම නැත්නම් තමන් කරපු දේ තමන් විසීම අගය කරන ගතියක්. මේක නිකන් හම්බෙච්ච ගන්න වෙන්නේ අහම්බයක් නෙවෙන්නේ දීර්ඝ ගමනකට පස්සේ ලැබිච්ච දෙයක්. හොඳට බලන්න ඒකේ යමක් නොකර කොච්චර වෙලා ඒ ලැබිච්ච සාන්තිකර తত্ত্বය ස්වාමීන් වහන්සේ මට බුදුන් කෙරෙහි විශාල ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒත් ඒත් කෙලේශයක්. ඒත් කෙලේශය මේ මොනවාක් නොකර ඉඳගත්තේ මේක තමයි කියලා. බුදුහාම තෝහාගත්තේ ඕක නෙවෙයි. බුදුහාම කිව්වෙලා අපිටේචේ தත්වයක් මගේ කියන්නත් එපා කාගේවත් නෙවෙයි. ඒක බුදුහාමට හේතු කරන්න ඕනක මොකුත් නැහැ. ඒක බුද්ධ විදින්ද. ඒව එනවා බුදුන් මේ සද්ද ස්තුති කරන්න වෙනවා ප්‍රශ්නයක් අහන්න ඉතින් ඔක්කොම ඒවට තමයි කෙලස් කියන්නේ. අර පෑදීදී බොර කරනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඒ පෑදීදියට එහෙම තියෙන අරින්. පෑදීදියට බොරදීෙක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා අපිට වෙලා තියෙන ඒක අරන් දුන්නත් ඒක ප්‍රශ්නයක් කරගන්න. ඉන්නේ ඒ ටිකට තමයි කෙලස් කියන්නේ. අලුතෙන් දාන්න එපා. ඇති වෙච්ච தත්ත්වයේ උපයාගත් දෙයක් නම් සාක්ෂාත් කරන ලද්දයක් නම් ඒකට එළඹ වාසය කරන්න පුළුවන් හැකියාව බලන එකයි කරන්න තියෙන්නේ. එහෙම කියනකොට තේනවද? හොඳයි අපි යොදාගත්ත කාලේ නම් સમાප්තයි. නමුත් කාට හරි මේ මයික් එක පිටත් කරන්න තියෙනවා. මයික් එක වැඩ කරන්නේ නැහැ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. මාගේ මේ මාගේ මේ දෙවෙනි වැඩසටහන නිස්කරණ වනේ මම මුලින් මීට කලින් භාවනා කර පිටත් වී මේ දෙවෙනි අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි අවස්ථාවෙත් යන්න කලින් මම හොඳට භාවනා කරලා ගින් ආවේ මම සක්මන් භාවනා කරද්දී හොඳින් මට සක්මන් භාවනා හොඳට වැඩෙනවා ඒ වැඩුණට පස්සේ පරිගණක භාවනාවට වාඩි වුණ විට මාගේ උස්ම රැල්ල සිවුම් බව මට හොඳටම තේරෙනවා. ඒ උස්ම රැල්ල සිවුම් බව නොදෙනී සිටින අවස්ථාව මම බලාගෙන සිටින විට මාගේ යම්කිසි වෙනත් ස්ථානවල මාගේ උස්ම රැල්ල තිබෙන බව වගේ මට පිට වෙනවා ඒ ගැවසෙන බව වගේ ඇගේ ශරීරේ තේරෙනවා මේ නළලේ පිට කොන්දේ මේ කම්බුලේ මේ ඒ ඔයගේ මේ පහද වල චක්‍රයක් වගේ කැරිකී කැරිකී තියෙන බවත් ඒක තප්පරයක් දෙකක් වගේ ඒ උස්ම රැල්ල. ඊට පස්සේ ආපසු ටිකක් වෙලා ගියාම නාස් තුඩුවට දැනෙනවා. ආපසු මං වෙනත් තැනකට සිතුවත් ඒ වෙනස් තැනකත් ඒ විනාඩි 5ක් 10ක් යනකොට ඒ වෙනත් තැනටත් ඒක සිදු වෙනවා. මට තව දුරට මේ භාවනාව ඉදිරියට ගෙන යන්න අවවාදානුශාසනාව ලැබේවා කියලා මං වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ කොයි තැනට ගියත් මම දැන් මෙතනනේ. එහෙමයි. එච්චරයි නටන්න දෙන්න ඕන තැන. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕනමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ දිහා බලන්න එපා මේක එක විදියක් නෑ. එච්චරයි අපිට පිළිගන්න බෑ. එක විදියක් නෑ වෙනස් වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. අනිත්‍යනේ මේ පෙන්වන්න හදාන්නේ. ඉතින් ඒ නිසා හිත තියන්න මම දැන් මෙතන කියන එක දන්නවනම් දැන් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඕකේ කූඩුව ඇතුළේ සතා දැම්මට පස්සේ කූඩුවේ කොච්චර නටුවම්මකෝ. එහෙමයි. එතෙන් පිස්සන් කොටුවේ පිස්සේ කල්ලලා බාත් รู ම් එකට දාලා හතර පැත්තෙන් shower ඇරලා තිබ්බට පස්සේ ජල බීජිකාව දිනකා නටනවා ඇතුලේ පුළුවන් තරම්. කොහේ නටුවත් එමිනවනේ. ජේලර් ගණන් ගන්නවා. අවසර තුමනස් මට පැය කමාරක් දෙකක් වුණත් එක ඉරියව්වේ ඉන්න පුලංකම තියෙනවා. නොසලී ඉන්න පුලංකම තියෙනවා. ඒක අර ඇඟට දැනුණාට පස්සේ තමයි නැත්නම් දැනෙන ඉස්සෙල්ලා සක්මන් භාවනාව නැතුව මං වාඩි වුණොත් ටිකක් වෙලාවක් යනවා නාස්තුඩියේ දැනිලා චලනීය වෙලා තමයි අර්ථත්තට එක ඉරියව්වට හිටින එක පාටම හිටියට පස්සේ මට පැය දෙක තුනක් ඉන්න පුළුවන් සක්මන් භාවනාව කරලා ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මට ඒ தත්ත්වය උදා කරගන්න පුළුවන් සක්මන් භාවනාවේ මට ඒක හොඳටම ලැබිලා තියෙනවා දැනিলা තියෙනවා නෑ මේ ඔය ඔය කිය ප්‍රකාශයටත් මට කියන්න තියෙන්නේ මම දැන් මෙතන කියන ඉරියව්වේ හිත තියනවා දන්නවනම් ඒක එක තැනක් වෙන්න පුළුවන් දැන් 10ක් වෙන්න පුළුවන් නටනවා වෙන්න පුළුවන් නතරලා ඉන්න කොයි එකත් සතියනේ අපි කරණ තියෙන්නේ ඒ ඇතුලේ මොන දැඟලිල්ල දැඟලුවත් අපි හොඳට බලන ඉන්නවා ඒකෙන් හිත කරදර ගන්නෑ එහෙම හොඳටම දන්නවනේ දැන් මෙයා මේ මේ සීමාව ඇතුලේ නටන්නේ කියලා එහෙම හොඳට නටන්න දෙන්න එතකොට පේන්න පටන් ගන්නවා මේ හිත කියන එක මොනම තාලෙන්වත් චරියාවකට ගන්න බෑ. මොනම තාලකින්වත් එයා කීකරු කරන්න බැරි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේදී ඒක හිතේ ස්වභාවය. ඒක මගේ වැරද්දක්වත් මේ කර්ම දෝෂයක්වත් පිට ගන්න නැතුව මේක දිහා බලහින්න පුළුවන් නම් ඉතින් හිත නටලන තන්ත්‍රේ. හොඳයි. ඒ කියන්නේ එතකොට අපි සතුටු වෙනවා. කොහොම කෙරුවත් මම දැන් මෙතනනේ. එහෙමයි. නැත්තම් සතියේනේ. එහෙමයි. ඒ නිසා මේ මම දැන් මෙතන කියන එක නිවන කියලා හිතා ගන්නවා. හොඳයි. මේක තමයි නිවන කියන්නේ. ඒ නිවනේ ඉන්නකොටත් මේක ගන්නකොට අපිට මොකක් ප්‍රශ්න නැහැ. එහෙම. නෑ ඉන්නේ දැන් කූඩුව ඇතුලේ. එහෙම. අපි කරන්නේ ආයෙසරක් පිට බැනනොත් කූඩුවට දාගන්න දාලා බලනවා මගේ කයේ නම් වෙන ඕනම දෙයක් කය ගනෝ ගිය සතියට වැටෙනවා. ඒක අපි කරදරයකට ගන්නෑ. දැන් දැන් හිත අහුවෙලා තියෙන්නේ. සතිය කියන මේ කූඩුවට අහුවෙලා නැත්නම් ටෝච් එක එළියට වැටිලා ඉන්නේ යා. කොහේ ගිනි කන වැටෙනවා කියලා තියෙන්නේ. දැන් ගිනි කන වැටලා තියෙන ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හොඳයි තේරුම් ගන්න. දැන් එහෙනම් අපි මෙතනින් අපේ සාකච්ඡාව නැස කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවත පැයක විතර සක්මනකින් පස්සේ තුනට රැස් වෙනවා සාමික භාවනාවකට සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි.